දැන් අද ප්‍රශ්නේ තරම් නැති බව මේ සංවිධායක මෑණියෝ සඳහන් කළා. එසේ නමුත් තියෙන කීපය ඉදිරිපත් කරන්න කියලා මම ආරාධනා කරනවා. හොඳයි. ආ හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම සක්මන් භාවනාව කරන විට මිනිත්තු 45ක් 50ක් පමණ කාලයක් තුලදී 95ක පමණ වාරවලදී පාදයේ ස්පර්ශ වන මොහොතක් ස්පර්ශයේ රළු හෝ මුදු ගතියක් පිළිබඳව සතියේ පැවැත්වෙන බව මගේ අදහසයි. ඊළඟ පියවර වශයෙන් මට මම එය ඉපරිද්දෙන්න තවත් කාලයක් කරගෙන යා යුතුයද? එසේ නැතිනම් යම් වෙනස්කමක් කළ යුතුයද අනුකම්පා කර පහදා දෙන දෙනමින් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී සුවය අත් වේවා අවසානයේ නිවන් සුව අත් වේවා. අතරම ඉතින් සක්මන් භාවනාවේ සෑහෙන්න එක එක මට්ටම් වලට යන්න පුළුවන්. මුල් අවස්ථාවේදී ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ හැකිතාක් අපේ සතිය දියුණු කර ගැනීම, අවධානය දියුණු කර ගැනීම. එතකොට අපි සක්මන ඊයේත් මම මතක් කළා වගේ හුඟක් දුරට අපි චේතනාපූර්වකව අපි හිතලා කරන කටයුත්තක්. දැන් ඉඳගෙන ඉන්න එකේදී නම් අපි එහෙම නැහැ. කය ඔහේ ඉඳවලා ඉබේ සිද්ධ වෙන ආනාපාන සතියට තමයි එහෙම නැත්නම් පිම්බීමේ හැකිලිම ක්‍රියාවලියට තමයි අවධානය යොමු කරන්නේ. සක්මනේදී අපි හැම පියවරක් ගානම හිතලා පාදය ඔසවන්න ඕනේ, ගෙනියන්න ඕනේ, තබන්න ඕනේ, ඊළඟ පාදය ඔසවන්න ඕනේ, ගෙනියන්න ඕනේ, තබන්න ඕනේ. ඒ වගේම ඇඟේ මේ සමබර බව තවත් පවත්ව ගන්න ඕනේ. ඉතින් ওই විදිහට වැඩ රාශියක් තියෙනවා. ඉතින් හැම දෙයක්ම අස්සේ අපි බලනවා මේ සතිය පවත්වන්න. අවශ්‍ය තැනට හිත යොමු කරන්න. ඉතින් මේ අභ්‍යාසයේ කෙලවරක් කියලා ඉතින් කියන්න අමාරුයි. මේක හැබැයි ටිකෙන් ටික ටිකෙන් ටික එක එක මට්ටම් වලට යනවා. දැන් මේ කතා කරන යෝගියා ඉන්නේ ඉතින් අර විස්තර බලන මට්ටමේ නම් ඒ වගේ තමයි මේ ප්‍රශ්නෙන් තේරෙන්නේ. ඒකේ බලන්න Tamanට දැන් මුල් අවස්ථාවේදී විස්තර බලනවා තියා කියන්නේ පියවර කීපයක් අපිට සතියෙන් යන්නවත් හැකියාව නැහැ. මොකද ඒ තරම් හිත සිතුවිලි බහුලයි. නැත්තම් වෙන අරමුණු වලට දුවනවා. නමුත් හිත එකඟ වෙන්න එකඟ වෙන්න ඔන්න අපිට අවස්ථාව සැලසෙනවා සතියෙන් යුක්තව හිත වෙනත් අරමුණකට යන්න නොදී මේ අපිට වමනා තැන රඳවමින් කටයුත්ත කරන්න. එහෙම අවස්ථාව ලැබුණට පස්සේ තමයි ඉතින් ටික ටික ටික ටික මේ සක්මනේ දැනෙන දේවල් යටිපතුල් වලට දැනෙන දේවල් ඊළඟට වෙනත් වේදනාවන් සංවේදනාවන් හොයවට හොඳට අවධානය යොමු කරන්න ලැබෙන්නේ. ඉතින් අර ඒ ඒ කටයුත්ත හැකිතාක් මනස නිදහස් කළා. හැකිතාක් මනස නිශ්ශබ්ද කළා. බොහොම විවේකීව බලා ගන්න පුළුවන් නම් අන්න දැන් සක්මනේ කලාව තේරලා තියෙනවා. එතකොට Taman තේරුම් ගන්න දැන් ඒ මට්ටමේදී ඉන්න ඉන්නේ කියලා. හොඳට සක්මනට යනවා සක්මනේ පාදයේ ස්පර්ශයක් පාසා වම් පාදයේ ස්පර්ශය පාසා ඒකේ තියෙන තමන්ට දැනෙන දේවල් වටහා ගන්නවා. ඊළඟට දකුණු පාදයේ ස්පර්ශයක් පාසා ළමන්ට දැනෙන දේවල් වටහා ගන්නවා. ඉතින් මේ වටහා ගැනීම කාලයක් තිස්සේ වෙන්න ඕනේ. මේක අපි මෙතන දවසක් සාර්ථක වුණා කියලා මේකේ ප්‍රතිඵලය හම් වෙන්නේ නැහැ. මොකද අත්තර වශයෙන්ම සිද්ධ වෙන්නේ මේ අපි මෙතෙක් කාලයක් මම කියලා හිතාගත්ත කය නැත්තම් මගේ කියලා හිතාගත්ත කය දැන් මේ බලන දෘෂ්ටි කෝණය තමයි වෙනස් වෙන්නේ. දැන් කායේ කායානුපස්සී විහෙරති කියලා බුදුරජාන් වහන්සේ කියන්නේ. කියන්නේ විහෙරති කියන්නේ සාමාන්‍ය මේ පොඩ්ඩක් දැකලා දවසෙන් දෙකකින් නතර වීමක් නෙමෙයි. එහෙම දකිමින් වාසය කරනවා. සෑහෙන කාලයක් තිස්සේ මාසයක් දෙකක් අවුරුද්දක් අවුරුදු 5ක් 10ක් ඔන්න ඒ විදිහට වාසය කරනවා මේ කයෙහි කයානුව දකිමින්. මේ කය කය කියන්නේ මගේ දෙයක් නෙමෙයි. එහෙම නැත්නම් මම නෙමෙයි කියලා අන්න ටික ටික තමයි වැටහෙන්නේ. මේක ඉතින් එකපාරටම මේ සක්මන එක සක්මනක් සාර්ථක වුණ පමණින් ඒ වැටහීම එන්නේ නැහැ. නිසා මේ ඒ වැටහීම කොයි වෙලාවෙ එනවද කියලා කියන්නත් බෑ. හොඳට මනස සංසිඳිලා අපි මේ ඉරියව්වේම අවධානය පවත්වනකොට තමයි එන්න ඒක එන්න ගන්නෙ. ඒ වැටහීම එන්න ගන්නෙ. ඒ නිසා කම්මැලි නොවි එහෙම නැත්නම් මේකෙන් තාම මට කියන්නේ මේක ආවේ නැහැ නේද කියලා කල්පනා කරන්න යන්නත් එපා. මෙහෙම මේවා කියන්නේ උපද්දවන්න පුළුවන් දේවල් නෙමෙයි. අපිට තියෙන හේතුන් ටික සකස් කරන්න විතරයි. එතකොට ස්වභාව ධර්මයක් වශයෙන් අන්න යම් යම් වැටහීම් යම් යම් අවබෝධයන් එන්න ගන්නවා. අපිට තියෙන්නේ නිරීක්ෂණය නිවැරදිව කරන එකයි. එතකොට ඒ නිරීක්ෂණය කරන්න කරන්න මේ ඒ ඒ දේවල් අත්දකලා ඒ ඒ දේවල් අස්පනා අපිට තේරෙනකොට අන්න යම් යම් වැටහීම් යම් යම් අවබෝධයන් මේ හරහා එන්න ගන්නවා. අන්න ඒ හරහා තමයි එතකොට මේ මෙතන තියෙන්නේ මේ කයක් නේද? මෙතන තියෙන්නේ යම් ක්‍රියාදාමයක් නේද? මේක මේ හේතුඵල ධමයක් අනුව ක්‍රියාත්මක වෙනවා මිසක් මේක මේ මමෙක් නැහැ නේද කියලා අන්න Tamanට ටික ටික දැන් අන්න අපි අර හිටිය අවිද්‍යාව පහ වෙලා ඔන්න අපේ දෘෂ්ටි කෝණය වෙනස් වෙන්න ගන්නවා. ඉතින් අර ඒකට තමයි අපි දැන් මේක පුහුණුවක් වෙන්නේ. සා තව දිගට කරන්න කියලා තමයි කියන්න වෙන්නේ. හොඳයි. මම විස්තර කරගෙන යනවා මොන හරි තව යමක් අහන්න තියෙනවා නම් අහන්න මේ නැත්නම් අපි ඊළඟ ප්‍රශ්නෙට යමු වෙනවා. හොඳයි. හරි. පෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පිම්බීම හැකිලිම කරන අතර ටික වේලාවකදී හුස්ම නොදැනී කයද සැහැල්ලු වේ. ප්‍රීතියක් ඇති වේ. කය ඇතුළත හදවත ගැස්ම වේගයෙන් දැනේ. සමහර විට ඇතුළත නලියන කම්පනවන බවද හැඟේ. නිදිමත නොමැත. සිත ප්‍රබෝධමත් වේ. එදිනෙදා වැඩවලදී සක්මන් කිරීමේදී සිතුවිලි අඩුව වර්තමාන ක්‍රියාවටම සිත යොමු කරමින් උදාහරණ වශයෙන් තේ සෑදීමේදී ඒ ක්‍රියාවටම යොමු වේ. සංසුන්ව කටයුතු කිරීමට මේ ಉಪකාරී විය. සක්මන් භාවනාව. ටික වේලාවකින් සිතවිලි නොමැතිව සැහැල්ලුවෙන් සක්මන් කළ හැක. රූකඩයක් මෙන් ගමන් කළ හැක. එදිනෙදා කටයුතු වලදීද සැහැල්ලුවෙන් ගැටීම් වලින් සහ ඇලීම් වලින් තොරව කටයුතු කිරීමට ටික ටික පුරුදු වේ. මෙම ධර්ම කටයුතු කරගෙන යාමට ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය නිරෝගීභාවය අත් වේවා. තෙරුවන් සරණයි. ඔව් ඇත්තටම ඉතින් ප්‍රශ්නයක් නැහැ මේ මේකුත් නගලා තමන්ගේ தত্ত্বය පැහැදිලි කරලායි තියෙන්නේ. ඕක ඉතින් ඉතින් භවනාව කාලයක් කරනකොට ඒ වගේ ඉතින් අර තමන්ට කලින් තරම් ගැටෙන්නේ නැහැ. කලින් තරම් දැඩිව ග්‍රහණය කරන්නේ නැහැ. ඒ වගේ තමයි ඉතින් මේකේ يعني දියුණුවක් වැටහෙන්න පටන් ගන්නෙ. දැන් එහෙම නැතුව අපිට දවසක් දෙකක් කළා එක පාටම මේ මානසික පරිවර්තනයක් වෙන්නේ නැහැ. නමුත් මේක කාලයක් තිස්සේ කරනකොට ඒකයි බුදුහාමුදුරුවෝ විවිධ තැන්වල කියන්නේ කායේ කායානුපස්සේ විහෙරතෝ චිත්තං විරාජේති. නැත්නම් චිත්තං විරජ්‍යති. නැත්නම් අනුපාදාය ආසවේහි මේ වගේ විවිධ වචන වලින් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. දැන් මේ මේ කයෙහි කයානුව බලමින් වාසය කරනවා. නැත්තම් වේදනාවන්හි වේදනාවනුව බලමින් වාසය කරනවා. නැත්තම් සිතේ සිතානුව බලමින් වාසය කරනවා. හිතේ හටගන්නා ධර්මතාවයන්හි ධර්මතාවයන් අනුව බලමින් වාසය කරනවා. ඉතින් වාසය කරනවා කියන්නේ සෑහෙන කාලයක් ඉතින් මෙහෙම යෙදෙනවා. අන යෙදෙන්න යෙදෙන්න ඊයේත් අපි කතා කළා වගේ යෙදෙන්න යෙදෙන්න Tamanට අර එක්තරාන්දනමක මේ කයෙන් ඈත්වීමක්, වේදනාවන්ගෙන් ඈත්වීමක්, හිත හිත වෙනත් ධර්මතාවයක් නැත්නම් හිත වෙනත් වෙනත් කෙනෙක්ගේ දෙයක් වගේ බැලීමක් අන්න ටික ටික සිද්ධ වෙනවා. අර දැඩිව ග්‍රහණය වෙලා ඒක තුල බැහැගෙන හිටපු ස්වභාවය වෙනුවට දැන් එක්තරා අන්දමක නිකන් දුරස්ත භාවයක් එන්න පටන් ගන්නවා. ඒක මේ භවනාව හරහාම සිද්ධ වෙන්න ඕනේ අපිට මේක පොතකින් පතකින් බලලා නැත්නම් තර්කානුකූලව හිතලා ගන්න අමාරුයි. ගන්න පුළුවන් වුණත් පවත්වන්න අමාරුයි. නමුත් භාවනාවකදී ඒක හිත හිත විසින්ම මේක බහුලීකృత කිරීම හරහා අන්න ටික ටික ටික ටික ටික අරමුණෙන් මෑත් වීමක් අරමුණට බැස නොගන්නා ස්වභාවයක් ඔන්න සිද්ධ වෙන්න ගන්නවා. ඉතින් ඒක තමයි මේ අත්දැකලා තියෙන්නේ. ඉතින් තවත් පැහැදිලි කරනවා නම් දැන් ඔය බුදුරජාණන් වහන්සේ කියනවා නාබි නාබි නන්දති නාබි වදති නාජ්ජෝසාය තිට්ඨති. ඔන්න ඔය වගේ වචන වලින් එහෙම විස්තර කරනවා මේ දැන් අපි සාමාන්‍යයෙන් නම් වෙන්නේ මොකක් හරි අපි කැමති අරමුණක් හම්බුනහම අපි ඉතින් ඕක ගැන ලොකු සතුටක් ඔන්න ඉපිලා යාමක් යනවා. අපි ඉතින් උඩ පයින්නවා, දඟලනවා, hina වෙනවා. ඉතින් ඒ වෙච්ච දේ ගැන පුදුම සතුටක් තියෙනවා. නමුත් ඒ ස්වභාවය නෙමෙයි දැන් ටික ටික එන්නේ නිකන් ටිකක් උපේක්ෂාවට බර බවක්. අර අර තරම් ලොකු මේ පාටි දාන්න දෙයක් නැහැ. දැන් ඔන්න ටික ටික නිකන් වෙනස් වෙලා. Tamanට තේරෙනවා මේ අස්පන අපිට තේරෙනවා මේ මේ බලන අරමුණ වෙනස් වෙනවා. දැන් හුස්ම දිහා බලද්දී ඔන්න වෙනස් වෙනවා. නැත්නම් අපි එදිනදා කටයුතු කරද්දී ඒ අසුරු කරන අරමුණ වෙනස් වෙනවා. අන්න ටික ටික Taman තුල එක්තරාන්දමක මේ වෙනස් වීමක් නැත්නම් පරිණත භාවයක් එන්න ගන්නවා. අන්න ඒ නිසා අර ඊස්තර තරම් ලොකු අභිනන්දනයක් ලොකු සතුටක් වන්න දෙයක් නැහැ. නාබි නාබි වදති කියන්නේ දැන් අපිට මේක වෙච්ච දේවල් ගැන ලැබිච්ච ලොකු ජයග්‍රහණයක් ගැන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලොකු සතුටක් ගැන වෙන්න පුළුවන්. සැපක් වෙන්න පුළුවන්. ඒක ගැන නැවත නැවත හිත හිත පුරාජේරුකම් කියන්න අනිත් අයත් එක කියා පාන්නන්න තරම් දෙයක් නැහැ. දන්නවා මේ ඇතිවෙච්ච මේ සැප වේදනාව මේ හේතුන් නිසා හට අරගෙන. ඉතින් ඒක නැති වෙලා ගියා. ඒක නැති වෙලා යනවා. මේක මේ හැමදාම තියෙන එකක් නෙමෙයි. යන්න ඒවර ටික ටික ටික ටික තමයි Tamanට තේරෙන්න ගන්නෙ. දැන් නාජ්ජෝසාය තිට්ඨති අන්න දැන් අරමුණට අරමුණක් කියන්නේ දැන් මොකක් හරි සැප වේදනාවක් වෙන්න පුළුවන් දුක් වේදනාවක් වෙන්න පුළුවන් නැත්නම් එන සිතවිල්ලක් වෙන්න පුළුවන් මේකට ඒ තරම් දැන් බහින්න යන්නේ නැහැ අරමුණ දැඩිව ග්‍රහණය කරන්න යන්නේ හිත විසින්ම තේරුම් අරගෙන හිත හිත එක්තරා මධ්‍යස්ත භාවයක් පටන් අරගෙන ඉතින් ඒ ඇති වෙන දේවල් නිකන් බලාගෙන ඉන්න තත්වයකට නැත්නම් වෙන්න ඉඩ හැරලා තමන් පැත්තකට වෙන මට්ටමකට අන්න එනවා ඉතින් ඒ తත්වය තමයි ටික ටික අත්දකින්නේ. එතකොට Tamanට තේරෙනවා ඔන්න ටික ටික දැන් ඔන්න ඉස්සර තරම් Tamanව දැවෙන්නේ ඉස්සර තරම් Tamanගේ හිතේ කෙලෙසුන්ගෙන් දැවීමක් නැහැ. කියලා අන්න ටික ටික දහමේ දහම තුලට ඔන්න නැඹුරු වෙන්න පටන් ගන්නවා. ඒ தත්ත්වය තමයි ඉතින් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් තවදුරටත් ඉතින් ඒක වර්ධනය කරගන්නයි තියෙන්නේ. හොඳයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේදී ආස්වාස ප්‍රස්වාසය ගණන් කිරීම ආධුනිකයෙකු විසින් කිරීම නිවැරදි ක්‍රමයක් දැයි දැන ගැනීමට කැමැත්තෙමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. එහෙම ක්‍රමය අටුවාවේ එහෙමනම් සඳහන් කරලා තියෙනවා. කියන්නේ හුස්ම ගැනීමක් පාසා 1 2 3 4 සාමාන්‍ය 8 විතර වෙනකන් නැත්නම් 10 විතර වෙනකන් ගණන් කරන්න කියලා කියනවා. ටායිත් ප්‍රස්වාසෙදිත් ඔය විදිහේ ගණනා ගණන් කිරීමක් ඔය ගණනා ක්‍රමය කියලා එහෙම හඳුන්වලා එහෙමත් තියෙනවා. හැබැයි මේක ටිකක් සංකීර්ණයි. කියන්නේ හිතට ඉතින් අර අපිට එකපාරටම හිත කටයුතු වලින් බැහැර කරන්න එහෙම නැත්නම් හිත සංසිඳවන්න හිත සරල කරන්න නොහැකිකම නිසා හුඟාක් සංකීර්ණ මනසකට මේ වගේ දෙයක් දුන්නට ඉතින් වරදක් නැහැ. මොකද කියන්නේ අපි තන්න දැන් තමන්ගේ එදිනදා ජීවිතේ කටයුතු ආරම්භ බැලුවොත් තමන් ඊටාම කාර්ය බහුලව නම් ඉන්නේ. හුඟක් මනස වෙහෙසවලා හිතලා කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙනවා නම් මනස හරිම කාර්ය බහුල නම් කියන්නේ කියන්නේ අනිත් එක එක වැඩක් නෙමෙයි දහසක් වැඩ එකට කරන්න තරම් ඔන්න මනස හරි මේ අපහැදිලි නම් අන්න ඒ වගේ මනසකට ඉතින් එකපාරට මේ හුස්ම රැල්ලක් බලනවා කියන්නේ ඉතින් කරන්න අමාරුයි. ඉතින් අර ඒ වගේ දෙයකට ඉතින් අන්න අර වගේ මොකක් හරි ඔන්න උපක්‍රමයක් සලසනවා. ඉතින් ඔන්න ගණන් කරන්න දෙනවා. ඉතින් වරදක් නැහැ. හැබැයි පස්සේ ටික ටික ඉතින් ඕක අතහරින්න ඕනේ. ඕක මේ දිගට තියන් යන්න දෙයක් නෙමෙයි. මුලින් ඔන්න 1 2 3 4 ඔහම ගියා. ගිහිල්ලා ඔන්නම් ඒ ගාන අඩු කරන්න. 8ට යන වෙනුවට 4ට යන්න. ඕන ඊට පස්සේ 2ට යන්න. 1 2 1 2 කියලා සරල කරගන්න. කියන්නේ භාවනාව ගැඹුරට යන්න නම් අනිවාර්යෙන් මේක සරල වෙන්න ඕනේ. අපි මේක සංකීර්ණ කරගත්තොත් අනිවාර්යයෙන්ම මේ සංකීර්ණතාවයේ මත භාවනාව හිර වෙනවා. සරල බව මතයි ගැඹුරට යන්නේ. ඒක අපි තේරුම් අරගෙන පුළුවන් නම් ගණන් කරන්නේ නැතුව මේ දේ කරගන්න ඒ තරමට හොඳයි. අමාරු නම් ඉතින් 1 2 3 4 ඔයගෙ ටිකක් දුර යන්න පුළුවන්. එහෙම නැත්නම් 1 2 1 2 කියලා මාක් හරි දෙන්න පුළුවන්. නැත්නම් in out කියලා දාන්න පුළුවන්. ඉතින් මොකක් හරි කමක් නැහැ. කියලා අර හිත මේ ලැබෙන අත්දැකීම නිකන් සනාත කරනවා. නිකන් සීලයක් ගහලා මේ සනාත කරනවා වගේ ඔන්න ආස්වාසයක් වුණා කියලා ඔන්න එකයි කියනවා. ප්‍රාස්වාසයක් වුණා කියලා ඔන්න දෙකයි කියනවා. ආස්වාසයක් වුණා කියලා ඔන්න දෙකයි කියනවා. ප්‍රාස්වාසයක් වුණා කියලා ඔන්න තුනයි කියනවා. ඒ වගේ මොකක් හරි ක්‍රමයක් භාවිතා කරලා වරදන්නේ හැබැයි මේකෙන් තොරව බලන්න පුළුවන් වෙච්ච දවසට හුස්ම මේ කය ගන්නවා තමන් ඒ පිළිබඳව බොහොම නිශ්ශබ්දව දැනුවත් වෙනවා. හුස්මක් හෙලනවා ඒ පිළිබඳව නිශ්ශබ්දව දැනුවත් වෙනවා. අන්න ඒ තරමට තමන්ගේ මනස සංසිඳෙනවා. ඉතින් ඒකයි යන්න තියෙන ක්‍රමේ. මුලදී තින් විවිධ ක්‍රම භාවිතා කළාට වරදක් නැහැ. අන්තිමට හැබැයි ක්‍රමේ නෙමෙයි වැදගත් වෙන්නේ Tamange හිතේ සංසිඳීමයි. පෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. ධර්මයේ වටහා ගන්නට උත්සාහ කළ මොහොතේ සිට ඉදිනදා වැඩ කටයුතු කරමින්ම ඒ මොහොත තුල සිටින්නට හැකියතාක් වෙහසුනිමි. බාහිර රූප, ශබ්ද, ගඳ, සුවඳ, රස, ස්පර්ශ සහ සිතුවිලි පිළිබඳව හැකි සෑම විටම විමර්ශනයක් කළෙමි. මුල් කාලයේදී මේ ඊ타ත්ම අපහසු කටයුත්තක් විය. එහෙත් උත්සාහය අත් නොහලෙමි. බාහිර වශයෙන් මම මගේ කොට ගන්නා කිසිදු අරමුණක් මට කැමැතිසේ පවත්වාගත නොහැකි බව අවබෝධ වූයෙමි. එය එසේනම් බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශවලට කැමැත්තක් හෝ අකමැත්තක් ඇතිවීම පංච උපාදානස්කන්ධේ බව වැටහුණු නිසා හැකි සෑම විටම මගේ කරගන්නට යාමින් වැළකී සිටියෙමි. මෙසේ කරමින් යන විට දුකක් හෝ සැපක් මම නොයේ මම කැමැතිසේ පවත්වන්නට බැරි නිසාම මගේ නොවන බව අවබෝධ කරමින් දවස ගත කළෙමි. යම් දිනක රූප රූපයක් වරහන් ඇතුලේ ඇසට ගැටුණු රූපයක් ගෙවන අන්දම ඉවසීමෙන් බලා සිටීමට හැකිවිය. ඒ ඊටාම කෙටි වේලාවකි. එහි පවතින දෙයක් නැත. ගැහැණු පිරිමි බවක් හෝ පුද්ගලයෙකු නැත. ඉරහඳ නැත. කාල කාලයට හසු නොවේ. ලෝකයක් නැත. සාන්තයි. මෙම මේ නාම රූප වෙන්වීම නේද? මාකලේ ඇසින් දකින රූපයක්, කනින් අසන ශබ්දයක්, නාසයෙන් දැනෙන දේ දිවට දැනෙන රසයත් කයට දැනෙන ස්පර්ශයත් පිළිබඳව අවධානයෙන්ම සිටීමයි. ඉන්පසු මගේ නොකරගෙන අතහැරීමට පුරුදු වීමක් පමණි. ස්වාමින් වහන්සේ මේ පිළිබඳව පහදා දෙන සීක්වා. ඔබ වහන්සේට උතුම් නිවනින් සැනසීම ලැබේවා. නෑ ඉතින් පහදා දෙන දෙයක් නෑ වැඩේ හොඳයි. <laughs> මේ සාර්ථක වෙලා තියෙනවා නම් ඉතින් ඒ තරමට හොඳයි. ඉතින් ඒක මේ දැන් අපිට දැන් අපිටම මේක භාවනාවකින් තොරව හොඳට පොත් කියවලා එහෙම ඊළඟට බණ අහලා අපිට දැන් මේක තේරුම් ගිහිල්ලා. තේරුම් ගිහිල්ලා ඉතින් දැන් මේක ශික්ෂාවක් වශයෙන් අපි කරන්න පටන් අරන්. වරදක් නැහැ. නමුත් ටිකක් මේ කියන්නේ මම දන්නේ කාගෙද දන්නේ ප්‍රශ්නේ. පොඩ්ඩක් කියන්න පුළුවන්ද? ඔව්. හොඳයි. මේක දැන් භාවනාවේදීත් අත්දකින්නවද නැත්නම් භාවනා කරන්න කලින්ම මේ දේ කරාද? මොකද ඒ කියන්නේ භාවනාව මට හුරු නෑ සුණා. ඔව්. මම සාමාන්‍යයෙන් ගෙදර පොත්පත් කියෝපික තමයි කිව්වේ. කරේ. just ඉතින් දැන් දැන් තමයි භාවනාව පටන් ගත්තේ. <laughs> හොඳයි. ඉතින් දැන් හැබැයි භාවනාවේදී කියන්නේ ඔය කටයුත්ත භාවනාව හරහා මේ ස්වාභාවිකව වෙන්න ඉඩ හරින්න ඕනේ. දැන් අපි පොත්පත් වලින් බණහාලා ඔයගෙන් එන්නේ සුතමේ ඥානයක් ඊළඟට චින්තාමේ ඥානයක් ඒ කියන්නේ හිතලා බලලා අපි තර්කානුකූලව ගත්ත ඥානයක් ඒකත් අත්‍යවශ්‍යයි ඒකත් අත්‍යවශ්‍යයි ඒක හරහා තමයි අපි ධර්මයට නැඹුරු වෙන්නේ අපි හොඳට ඔන්න දහම තුල ඔන්න බැස ගන්නවා මේක තමයි ඇත්ත කියලා ඔන්න පටන් ගන්නවා හැබැයි මේ පටන් ගත්තට පස්සේ අපි ඊටාම සරලව යන්න ඕනේ අපිත් තනි තනියෙන් යන්න ඕනේ දැන් අපිට බෑ මේ කියන්නේ බුදුහාඳුරෝ පාර පෙන්නවා බුදුහාඳුරේ පාරේ ගියා. හැබැයි ඉතින් අපිත් ඒ පාරේ යන්න උත්සාහවත් වෙන්න ඕනේ. ඉතින් අපිට මේ දහම අහපු පමණින් මේක අපි තුල කාවද කියන්නේ ටික කාලයක් කාවදින්න පුළුවන්. නමුත් ඕක නැතිලා යනවා. ඒ කියන්නේ ස්ථිර නැහැ. නමුත් භාවනාවකින් කරන්නේ ඒ පාරේ අපි අඩිය මේ කියන්නේ පියවර ගානේ ඔන්න යනවා. ඒ ඒ යාම හරහා තමයි මේක කියන්නේ හිතට හිත විසින්ම අත්හරින්නේ. දැන් ඔය බුදුරජාන් වහන්සේ ඉතින් ඇතම් සූත්‍රවල කියනවා දැන් සීලයක් ආරක්ෂා කරන කෙනෙකුට මේ අවිප්පටිසාරය කියන එක නැත්තම් අවිප්පටිසාරත්තානන්ද කුසලානි සීලානි කියලා එහෙම කියනවා මේ දැන් හිතේ විපිරිසරක් විපිරිසර බවක් නැති බව කියන එක සීලයක් ආරක්ෂා කරන කෙනාගේ ස්වභාවයක්. කියන්නේ ඒක සීලයේ අනිවාර්ය ප්‍රතිඵලයක් වශයෙන් අන්න මේ හිතේ විපිරිසර බවක් නැතුව Taman දන්නවා දැන් සීලේ කිසි වරදක් නැහැ. සතුටුයි මේ තමන් ශික්ෂා ගරුත්වයෙන් මේ සමාදන් වෙච්ච සීලය ඔන්න ආරක්ෂා කරනවා. ඔන්න ඒක ලස්සන්ට අන්න ඒකේ නිසා විපිරිසර බවක් නැහැ. ඊළඟට ඔන්න විපිරිසර බව නැති නිසා ඔන්න හට ගන්නවා ඉතින් ඊළඟට ධර්මයක්. ඔන්න ඊළඟ අපි තුමු ප්‍රීතිය හිතේ ප්‍රමුදිත බවක් හට ගන්නවා. ඒක හරහා ඔන්න සැපයක් හට ගන්නවා. සැපයක් හරහා ඔන්න සමාධියක් හට ගන්නවා. සමාධියක් හරහා ඔන්න සමාධියමත් හිතෙන් ඔන්න යථාභූතයක් තේරුම් ගන්න. ඇත්ත ඇත්ත සැටියෙන් තේරුම් ගන්නවා. අන්න ඇත්තට සැටියෙන් තේරුම් ගැනීම හරහායි නිබ්බිදාව පහළ වෙන්නේ. නිබ්බිදාව කියන්නේ මේ අතහැරීම. ඉතින් අර ඒ ඒ මේවැකේ එන්න ඕනේ. ඒක දැක දැක. ඒ කියන්නේ දැන් භාවනාවෙන් කරන්නේ මේ අස්පනා පිටම අපි මේ කියන්නේ ඊටාම ගැඹුරු මට්ටමකින් නැත්නම් ගිහිල්ලා ගැඹුරු මට්ටමකින් මේ දේවල් අත්දැක ගන්නවා. අස්පනා පිට තේරුම් ගන්නවා. නැවත නැවත ප්‍රත්‍යක්ෂ වෙන්න හරිනවා හිතටම. අර හිතටම ප්‍රත්‍යක්ෂ වෙන්න හරිද්දි තමයි හිත විසින්ම අතහරිනවා ඒක. ඒක අපි ආයි නැවත බලෙන් ආයි කියන්න දෙයක් නැහැ. පොතකින් කියන්න දෙයක් නැහැ. ඒක නැවත නැවත දේවල් වල වෙනස් වීම දකින්න දකින්න. තමන්ගේ පාලනයෙන් තොර ස්වභාවය දකින්න දකින්න අස්පනා පිට. භවනාවකින්. අන්න එතන අතහැරෙනවා. අන්න එතන අතහැරෙනවා. ඉතින් ඒක තමයි භවනාවෙන් කරන්නේ. ඒක ඉතින් දවසෙන් දෙකෙන් වෙන්නේ. ඉතින් ඒක භවනාවකින් නොකර බුදුහාමුදුරුවෝ කියපු කියන්නේ බුදුහාමුදුරුව පෙන්නපු දේ අපිට කියන්නේ මතු පිටින් ස්පර්ශ කරන්න පුළුවන් පොතකින් පතකින් බණකින් අහලා. ඒ මිසක් අර අපි විසින්ම අපේ හිත විසින්ම ඒක ග්‍රහණය ඒක අත්දක ගන්න වෙන්නේ භවනාව කරාමයි. නිසා භවනාව කරගෙන යන්න භවනාව කරද්දී පුළුවන් තරම් සරලව මනස පවත්තන්න. පුළුවන් තරම් කියන්නේ ඔය අහපු දේවල්, හිතාගත් දේවල්, පොතෙන් දැන් පතෙන් දැනගත දේවල් පොඩ්ඩක් පැත්තකින් තියලා කියන්නේ මනස පුළුවන් තරම් සරල කරගන්න ඕනේ. මනස නිකන් පුංචි ළමයෙක්ගේ වගේ හරි දැන් පුංචි ළමයෙක් නිකන් මොන හරි දෙයක් අත්දකින්නකොට හොයලා බලනකොට එයා අපි තුමු ලොකු කියන්නේ තාම ඉස්කෝලේ ගිහිල්ලත් නැහැ කියලා. එතකොට වෙන්නේ නිකන් එයා සරලව තේරුම් ගන්න ඕනේ. අන්න ඒ වගේ තමයි මේතනත්. භවනාවෙන් යන්නේ තිතාම සරල මනසකින් මේ දේවල් අත්දක ගන්න. එතකොට තමයි මේක හොඳට කාවා දෙන්නේ. දැන් මේ භවනා පැත්තෙන් කරගෙන යන්න. එතකොට මේ තේරුම් ගත්ත දේම එතකොට භවනා හරි භවනා හරහා තේරුම් යයි. එහෙනම්. හොඳයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. ඊයේ ධර්ම සාකච්ඡාවේදී ඔබ වහන්සේ ලබා දුන් උපදේශ පරිදි ආනාපාන සති භාවනාවේ යෙදුණෙමි. හුස්ම රැල්ලේ මුල මැද අග දකින අවස්ථාවට පැමිණි පසු ඔබ වහන්සේ දේශනා කළ පරිදි ශරීරයේ එක් එක් ස්ථානවලට සිත යවමින් නිරීක්ෂණය කළෙමි. භාවනාව පටන් ගැනීමේදී වම් අත උඩ දකුණු අත ගෑවෙමින් තිබුණත් පසුවදී දකුණු අත උඩට එන එසවි දැනුනි. භාවනාව පටන් ගැනීමේදී බිමට ස්පර්ශ වූ ශරීරයේ ප්‍රදේශයේ ඊටමත් සියුම් ලෙස ඒ ස්පර්ශයෙන් මිදී තිබුණි. පැයක් පමණ වාඩි වී සිටින විට ඇති වූ කොන්දේ අමාරුව පහව ගොස් තිබුණි. මුළු ශරීරයටම සිත යෙදුව විට මාංශ පේශි සියල්ල බුරුල් වී වරහන් ඇතුලේ සැහැල්ලු වී තිබුණි. සතුන්ගේ ශබ්ද, වාහන ශබ්ද භාවනාවට බාධාවක් නොවුනි. ඒ ශබ්ද ඇති වී නැති වී යන බව දැනුනි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා ලැබූ අත්දැකීම් වැරදිද? වැරදි නම් නිවැරදි කර දෙන ලෙස කාර්ණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේ ඇත්තටම භාවනාවේ ලැබෙන එකම අත්දැකීමක්වත් වැරදි නැහැ. මේ ඔක්කොම හරි කියලා ගන්න. මොකද හැබැයි අර ඒ සද්ද ආහාරමේ ඒවට වෙනුවට කය තුලට කය තුල හිත පවත්වන්න උත්සාහත් වෙන්න. කය තුලට හිත යොදාගෙන දැන් මොකද අපි කයේ තමයි දැන් මේ පරීක්ෂණය කරන්නේ. අවධානය ඇති කරගත්ත හිතක්, එකඟ කරගත්ත හිතක් පාවිච්චි කළා කයේ විවිධාකාර සංවේදනාවන් තේරුම් ගන්නවා. හැබැයි ඉතින් සද්දයකට සද්දයක් ගුත් ඇති වෙලා නැති වෙලා යනවා කියලා තේරුම් ගන්න පුළුවන්. නමුත් හොඳට මේ කාවදින්න නම් අපි කය තුලම තියෙන දේවල් හරහා තමයි ඉතින් මේක වෙන්න ඕනේ. ඒ නිසා බලන්න මේ දැන් තමන්ට හැකියාව ලැබිලා තියෙනවා කයේ තියෙන දේවල් නිරීක්ෂණය කරන්න. දැන් මේ නිරීක්ෂණය කරනකොට බලන්න කලින් දැන් දැන් මේ අවස්ථාවේදී මට තේරෙන විදිහට එක තැනක නිරීක්ෂණය කරන ඊළඟ තව තැනකට යනවා ඊළඟ තව තැනකට යනවා මේක තමයි වෙලා තියෙන්නේ මේක තවදුරටත් කරන්න හැබැයි Tamanට හොඳට තේරෙනවා නම් එක තැනක් හොඳට වැටහෙනවා දැන් මේ තැන කියන්නේ වචන අවශ්‍ය නැහැ මේ තැන මේ ධන හිස්සද නැත්නම් වැලමිටද ඔළුවද කියලා අර දැන් අපි ඒ දාගත්ත නම් දැන් අවශ්‍ය නැහැ Tamanට හොඳට හිත එකඟුණාට පස්සේ මේ තැන් වශයෙන් අපි දීපු නම් මට්ටම ඔබ ඔබට යනවා. ඒක ඉක්මවා යනවා. ඒ වෙනුවට නිකන් දැනෙන්නේ යම් දැනීම් ස්වභාවයක් තියෙනවා. අන්න ඒ දැනීම් ස්වභාවයට හිත යොදනවා. එතන හොඳින් නිරීක්ෂණය කරනවා. අපි තුමු එතන නොදැනී ගියා නම් වෙන තැනක් මතුවලා තියෙනවා නම් අන්න ඒ තැනට හිත යොදනවා. එතන නිරීක්ෂණය කරනවා. ඉතින් මේ විදිහට තමයි කෙරීගෙන යන්න තියෙන්නේ. හොඳට තමන්ට අහු වුණා නම් තැනක් හොඳට අරමුණත් එක්ක මුහුණට මුහුණලා ඉන්න හැකියාව ලැබුණා නම් අන්න ඒ අවස්ථාවේදී ටිකක් වැඩිපුර එතන ඉන්න. එතනින් ඊළඟ තැනකට යන්නේ නැතුව ඒ තමන්ට හොඳට අහු වෙච්ච තැන හොඳට මුහුණට මුහුණලා ඉන්න පුළුවන් වෙච්ච තැන හොඳට නැවතිලා නතර වෙලා හොඳට නිරීක්ෂණය කරන්න. හොඳයි. දේරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව කිරීමේදී ඔබ වහන්සේ ලබා දුන් උපදෙස් පරිදි ඔසවනවා, ගෙනියනවා, තබනවා යන්න මෙනෙහි කිරීම අත්හැරීමි. ඒ වෙනුවට পায়ට දැනෙන දේ කෙරෙහි සිත යොමු කරමි. পায় බිම තැබීමේදී විලුඹ සහ පතුල ප්‍රදේශයට ලනුපැදුරේ දැනුණු රළු බවට වඩා රළු බවක් ඒ එසවීමේදී ඇඟිලි ප්‍රදේශයට දැනුනි. ඇඟිලි ප්‍රදේශයේදී වඩා උණුසුම් බවක් දැනුනි. විලුඹ සහ පතුල ප්‍රදේශයට වඩා පය එසවීමේදී සිසිල් බවක් දැනුනි. මිසේ පය භාගයක් පමණ සක්මන් කරන විට මුලදී සක්මන් භාවනාවට වඩා හොඳින් සිත සමාධිමත් විය. ඊළඟට පය තබන විට රළු භවයේ ඇතිවීමත් එය ඔසවන විට රළු භවයේ නැතිවීමත් සිතින් මෙනෙහි කළෙමි. මෙසේ ඇතිවීම නැතිවීම මෙනෙහි නොකොට සිතට දැනෙන පරිදි සිතට දැනෙන පරිදිම සැලැස්වීමට කළ යුත්තේ කුමක්ද? ඔබ වහන්සේට තෙරුවන් සරණයි. අර හිතින් මේක බලෙන් දැන් අනිත්‍ය කරන්න අවශ්‍ය නැහැ. බල බලා ගියා නම් දැන් මේ දැන් අපි අපි තුමු දැන් ඔන්න තදගතියක් දැනෙනවා. ඔන්න පාදේ ඔසවනත් එක්ක තදගතිය නැති වෙනවා. ඉතින් ඔන්න හිතෙන් හිතට දැන් කියන්න පුළුවන් මෙන්න මේක අනිත්‍යයි කියලා ඔන්න කියන්න පුළුවන්. නමුත් ඒක නෙමෙයි අවශ්‍ය වෙන්නේ. ඔන්න තදගතියක් දැනෙනවා. ඉතින් කමන්නේ. ඉතින් ඊට පස්සේ ආයි වෙනස් වෙනවා. මේ මේක දැක ගන්නයි තියෙන්නේ. අපි මේ විතර්කයක් අවදි කරන්න අවශ්‍ය නැහැ. ආයි හිතවන්න අවශ්‍ය නැහැ. දැකගත්තනම් මේ ලැබෙන වැටහීම නැත්නම් ලැබෙන අවබෝධය හිතේ නිකන් අභ්‍යන්තරයේ ඇත් මේ දියුණු වෙන ප්‍රඥාවක්. මේ නැතුව මේ අපිට මේක හිතලා කවද්දන එක එච්චර මේ කියන්නේ මේ සෞඛ්‍ය සම්පන්න නැහැ. ඒ වෙනුවට මේක දැකගත්තා නම් මේක නැවත නැවත දකින්න දකින්න ඒ ක්‍රමානුකූලව මේ මේ විස්තර විස්තර ටික ටික දකින්න දකින්න ඒ විස්තරවල පැත්ත වෙනුවට අන්න ටික කාලයක් ගියාට පස්සේ තමයි ඔය අනිත්‍ය ස්වභාවය පැත්තට මාරු වෙන්නේ. කියන්නේ ස්වාභාවික ලක්ෂණ වලින් පොදු ලක්ෂණ පැත්තට මාරු වෙන්නේ. ඉතින් ඒක ස්වාභාවිකව වෙන්න ඉඩ හරින්න අපි මේක ඉක්මන් කරන්න අවශ්‍ය නැහැ. කියන්නේ අපිට මේ ඉක්මනින් කරන්න ගියොත් ඉතින් පැටර්න් එකයි වෙන්නේ. ඉතින් ඉක්මන නැතුව හදිස්සිය නැතුව හිමීට යන්න. හිමීට ගියොත් ඉක්මනට යන්න පුළුවන්. <laughs> ඒ වගේ ක්‍රමයක් තමයි තියෙන. අපි කලබල වුණොත් යන්න අමාරුයි. සා අපි කලබලයක් නැතුව හිමීට වෙන්න ඉඩ හැරලා ඉවසිල්ලෙන් ගියොත් අන්න ඉක්මනට යන්න පුළුවන්. ඔය ලොකු සානන්සේම නිතර කියනවා ඒ බුරුමේ තියෙනවලු මේ ආප්තෝපදේශයක් ඉවසන්නා නිවන් දකි කියලා. ඉතින්ද අපිට අර අපිට හදිස්සියට මේක කරගන්නත් අමාරුයි. අර කාලයක් තිස්සේ අඛණ්ඩව යන්නයි තියෙන්නේ. එතකොට ඉතින් වෙන්න ඕන දේ වෙයි. හොඳයි. පෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. මම ආදුනිකයෙක්මි. පරියංක භාවනාවේදී හුස්ම රැල්ල හා නාසිකාග්‍රය අතර සම්බන්ධතාවය පවත්වා ගැනීමට උත්සාහ දැරුවද එය පපුව ප්‍රදේශයේ ආශ්‍රිතව දැනීම පවතී. එසේම බාහිර සිතුවිලි නිතරම සිත තුළට පිවිසීමට උත්සාහ දරයි. එහෙත් ඒට ඉඩ නොදී භාවනාව ඉදිරියට කරගෙන යාමට වීරිය වඩමි. සුදුසු කමඨහනක් ලබා දෙනසේක්වා. සක්මන් භාවනාවට යොමු වූයේ මුල්ම වතාවටය. වම දකුණ වශයෙන් සිත යොමු කර සක්මනේ යෙදෙන විට পাය මාරු කිරීම ඉතා ඉක්මනින් සිදුවනවාseම සිතට තැම්පත් බවක් නොදෙනි. ඒ නිසා ඔසවනවා යවනවා තබනවා යනුවෙන් සක්මනේ යෙදෙන විට ඊතා සෙමින් ඒ සිදු කළ හැක සුදුසු කමඨහනක් ලබා දෙන සීක්වා හොඳ උතුම් වූ නිර්වාණ ශාන්තිය අත්පත් කර ගැනීමට මේ කුසල් හේතු වාසනා වේවා තෙරුවන් සරණයි සක්මන ගැන කියනවා නම් සක්මනේදී Tamanට තේරෙනවා නම් අර නිකන් වම දකුණ කියලා ඒ මට්ටමින් යන්න බෑ ඔසවනවා ගෙනියනවා තබනවා කියන එකේදී හිත එකඟ වෙනවා කියලා වරදක් නැහැ. ඒ විදිහට කරන්න. මොකද පොඩ්ඩක් අපි අර ඒක සංකීර්ණ කරලා දුන්නාම ඔන්න හිතට තියෙන ලොකු වැඩක්. දැන් එයාට ඔසවන එක බලන්නත් ඕනේ, ගෙනියන එක බලන්නත් ඕනේ, තබන එක බලන්නත් ඕනේ. ඉතින් ලොකු වැඩක් තියෙනවා. ඉතින් අර ඒ නිසා ඒකේ වරදක් නැහැ. ඒ හින්දා ඒ විදිහට යන්න. ඊළඟට ඉඳගෙන කරන භාවනාවේදී දැන් මේකේ සඳහන් කරලා තියෙනවා කොයිතරම් මේ මේ හුස්ම නාසිකාග්‍රේ ප්‍රදේශයේ බැලුවත් ඒක වැටහෙන්නේ නැහැ කියලා. හැබැයි පපුව ප්‍රදේශයේ ප්‍රදේශයේ යමක් තේරෙනවා කියලා. නිසා නාසිකාග්‍රේ ප්‍රදේශයේ හුස්ම බලනවා වෙනුවට මට හිතෙනවා පොඩ්ඩක් මේ උදරයේ පිම්බීම හැකිලීමට අවධානය යොමු කරලා බලන්න ඒක සරලයි. ඒක ආධුනිකයෙකුට ඉක්මනට අල්ලගන්න පුළුවන්. ඒ නිසා මේ කාගෙද දන්නේ ප්‍රශ්නේ. කමන්නේ. ඔව්. හොඳයි. දරුවන් සන්න. ඒකත් උත්සාහ කළ බැලුවද මේ දැන් අපි හුස්ම ගන්නවත් එක්ක ස්වාභාවිකවම උදර ප්‍රදේශයේ නිකන් ඉස්සරහාට එනවා. දන්නවනේ උදරේ පිම්බෙනවා. ඊළඟට පහසු හුස්ම හෙලනකොට ඔන්න ඒ අනුරූපව හුස්මේ උදරය හැකිලෙනවා. ඉතින් මේක අවධානයෙන් කියන්නේ මේ පිළිබඳව අපේ අවධානය පවත්වනවා නම් නාසිකාග්‍රයේ වෙනුවට මෙතෙන්ට අවධානය ගන්න පුළුවන්. දැන් පපු කුහරේ යමක් දැනෙනවා නම් පපු කුහරේ වෙනුවට පොඩ්ඩක් පහලින් බලන්න මේ උදරයේ පිම්බීමක් සිද්ධ වෙනවා. හුස්ම ගන්නවත් එක්ක. ඔන්න උදරයේ හැකිලීමක් සිද්ධ වෙනවා. ඕන්නම් ඒ උදරයේ පිම්බෙනවත් එක්ක තමන් නිකන් පිම්බෙනවා කියලා කියන්නේ. නැත්නම් එකයි කියලා කියන්නේ. එහෙම. ඊළඟට ආයොන්න හැකිලීම තේරෙනවත් එක්කම හැකිලෙනවා කියලා හිතින්ම සතහනක් යොදන්න. මානසිකාරයක් කරන්න. නැත්නම් දෙකයි කියලා කියන්නේ. ඒ විදිහට යන්න. ආයොන්න උදරය නැවතත් පිම්බෙනවා එකයි. ඔන්න නැවත හැකිලෙනවා ඔන්න හැකිලෙනවා. ඔන්න පිම්බෙනවා පිම්බෙනවා හැකිලෙනවා. විදිහට ටික ටික ඉතින් ওই විදිහට තමයි මේ මේ පටන් ගන්න වෙන්නේ. ඒකේ වරදක් නැහැ. ඒ විදිහට කරගෙන යන්න. මොකද සමහර ලාවට නාසිකාග්‍රේ ප්‍රදේශයේ අහුවෙන්නේ නැත්නම් අපි ඒකට ව්‍යායාම කරන්න ගියාම පොඩ්ඩක් කරදරයි. මෙතන දැන් දැනට යමක් මේ හරියේ වැටලා තියෙනවා නම් අතෙන්ට දාගෙන යන්න පුළුවන්. එහෙමයි. හොඳයි. හොඳයි. ස්වාමීනාස ලිඛිත ප්‍රශ්න අවසන්. හොඳයි. මොන හරි වෙන කතා කරන්න තියෙනවා නම් අපිට යමක් අවසරයි ස්වාමීන් වහන්ස. ඔව්. <clears throat> මගේ ප්‍රශ්නය පර්යංකේ භාවනා කරනකොට සමහර අවස්ථාවල සිත නැතිවීමක් වගේ එකක් වෙනවා. ඒක මට තෝර බේර ගන්න බෑ ස්වාමීන් වහන්ස. ඔව්. දැන් මම පරියංකේදී ආනාපාන සති යට තමයි හිත යොමු කරන්නේ. සමහර අවස්ථාවල සියුම් නම් හුස්ම රැල්ල කෙලින්ම කයට හිත යොමු කළා ප්‍රකට වෙන දෙයක් එක්ක වේදනානුපස්සනාව නැත්නම් චිත්තානුපස්සනාව කරගෙන යනවා. ඒත් මේ අන්තිම අවස්ථාව මේ හිත නැති වී ගිය අන්තිම අවස්ථාව මට හොඳට මතකයි. ඒ අවස්ථාවේදී හුස්ම රැල්ලේ ලක්ෂණ බැලුවා ස්වාමින් වහන්සේ. ඒ ලක්ෂණ ටික කියන්න මට අවසර ආස්වාසයයි ප්‍රාස්වාසයයි වෙන්වෙන්ව හොඳට පැහැදිලිව තේරෙනවා. ආස්වාසය මුල මැද අග පේනවා. ආස්වාසයට සිතේ ප්‍රියභාවයක් තියෙනවා. ඒක සිසිලසක් වගේ එකක් තේරෙනවා නැවුම් බවක් හිතට දැනෙනවා. එක හුස්ම රැල්ලක් නෙමෙයි ඒක පොකුරු වශයෙන් පොඩි පොඩි රැලි කීපයක් ගොඩක් තමයි තියෙන්නේ. ඒතර ආස්වාසය ඉවර වුණාම හිරසක් තියෙනවා. ඉස්සර කාලයට වැඩිය මම අවුරුදු 5ක් විතර භාවනා කරලා තිනවා ස්වාමීන් වහන්සේ. ඉස්සරට වැඩිය දැන් හිඩස ගොඩක් ලොකු වෙලා වගේ මට තේරෙනවා. ඒකේ මූල මැද අග බලා ගන්න පුළුවන්. ඇත්තට මේක මුලකුයි පැවැත්මකුයි අගකුයි වගේ තමයි හිතට තේරෙන්නේ. ඒ කියන්නේ හිස්තනේද? හිස්තනේ. ඊට පස්සේ ප්‍රාශ්වාසය තියෙනවා. ප්‍රාශ්වාසයේ මුල මැද අග තියෙනවා. ඒකේ හිතට තේරෙන්නේ ගෙවිච්ච ස්වභාවයක්. වැඩි ප්‍රිය නෑ ඒක. නමුත් ඒ හුස්ම රැල්ලෙත් පුකුරු වශයෙන් කියන්නේ කරැල්ලක් නෙමෙයි කීපයක් ගොඩක් තියෙනවා. ඒ ඒ ප්‍රාස්වාසය අවසන් වුණාම ආස්වාසය ආයි ගන්නකම් හිඩසක් තියෙනවා. ඒ හිඩස අනිත් හිඩස තරම් ලොකු නෑ. ඒ හිඩස දිහා බලනකොට සමහර අවස්ථාවල හිතට බයක් ඇති වෙනවා. සමහර අවස්ථාවල නිකන් ලිලක් ඇතුළට බලනවා වගේ ස්වභාවයක් තියෙනවා නිකන් කළු වලක් වගේ. සමහර අවස්ථාවකට හොඳට බැලුවාම ඒක දිහා හෘදය ස්පන්දනය වෙනවා වගේ තේරෙනවා ඒක තුලින් යම්කිසි ස්පන්දනයක් තේරෙනවා ඒක ඉවර වෙන තැන ආයි නැවුම් හුස්ම එනවා එහෙම තමයි හුස්ම ප්‍රකට වෙන්නේ දැන් ඕකේ දිගටම කරගෙන යනකොට සම්පූර්ණයෙන්ම සංසිඳෙනවා හුස්ම රැලි 10ක් 15ක් වගේ යනකොට සංසිඳෙනවා. ඔව්. සාමාන්‍යයෙන් හුස්ම රැල්ල බලන්න යෙදෙන්නේ නැහැ. මොකද ඒක නිකන් අර හාරලා හුස්ම රැල්ල බැලීමක් වගේ වෙන නිසා. ඔව්. දැන් සක්මන කළා ආවහම ගොඩක් සංසිඳලා තියෙනවා නම් කෙලින්ම කායට හිත දානවා. මේ අවස්ථාවේ මේ මට හොඳට මතක අවස්ථාව. හිත නැති වෙච්ච අවස්ථාව. ඔව්. ඔහොම බැලුවා. يعني කයේ කයට දැම්මා. කායට දැම්මේ නෑ. හා. හුස්ම දිහා බලාගෙන හිටියා. හුස්ම රැල්ල ඔහොම බැලුවා. ඔය ඔය ඔය විදිහට තමයි ප්‍රකට වුනේ. ඊට පස්සේ හිත නැති වුණා. සෑහෙන වෙලාවක් සිත නැති වෙලා තිබුණා කියලා තමයි තේරුනේ. ඊට පස්සේ ආයි යම් කිසි නිකන් නිදිමත වගේ ස්වභාවයක් මතු වුණා නිදිමතක් නෙවෙයි. ඊට පස්සේ ආයි ඒක වැටීමක් වගේ එකක් අඩුවීමක් වගේ වෙලා ඒ වෙනකොට වේදනාවන් ශරීරයේ තිබුණා වේදනාවට හිත පිටින් ඉන්නවා වගේ බලලා භාවනාව කරගෙන ගියා මට තෝරගන්න බෑ වෙන අවස්ථාවලත් භාවනා කරනකොට සමහරවිට මේ හිත නැති වෙනවා ඒ කියන්නේ කෙලින්ම නැති වෙලා යනවා ඒක මට තෝරගන්න බෑ අනිත් ඒවා ස්වාමින් වහන්සේ අනාත්මය එහෙම ප්‍රකට වෙනවා Mm-hmm. ඒක මේ ප්‍රායෝගිකව තේරෙනවා. එතකොට දැන් අනිත් ඉරියව් වලින් භාවනා කරනවා චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව කරනවා මම රැකියාවක් කරන පුද්ගලයෙක් ගොඩාක් දුරට ඒක සාර්ථකව වෙනවා නොවන අවස්ථාවලත් නොවන බව දන්නවා කියලා හිතෙනවා සමහර අවස්ථාවල යෝනිසෝ මනසිකාරය නැති අවස්ථාවක් තියෙනවා ඒ විදිහට කරගෙන යනවා මට මේ සිත නැතිවීම තේරෙන්නේ නෑ ස්වාමීන් වහන්සේ. හොඳයි. පුළුවන් නම් <laughs> පොඩ්ඩක් ඉස්සර කරලා දෙන්න. හොඳයි. ඔව් දැන් එක්තරම ඒ කියන්නේ දැන් චිත්ත මේ ආනාපාන සති හරහාමයි ගිහිලා තියෙන්නේ. එහෙම කිව්වොත් හරිද? දැන් ඔක්කොම අත්දැකීම් ලබන්න ආනාපාන සතියෙම පුළුවන් ඇත්තටම. ඒ කියන්නේ චිත්ත දැන් ක්‍රමානුකූලව ආනාපාන සතියෙන් කාය අනුපස්සනාව වඩන්නත් පුළුවන්. ඊළඟට ආනාපාන සතියෙම වේදනා අනුපස්සනාව වඩන්නත් පුළුවන්. ඒකම හරහා ගිහලා චිත්තානුපස්සනාව වඩන්නත් පුළුවන්. ඒකම හරහා ගිහලා ධම්මානුපස්සනාවට යන්නත් පුළුවන්. පරියන්කේ ඉන්නකොට ඒ හතර ක්‍රමයටම ආනාපාන සතිය හරහා තමයි යන්නේ. සාමාන්‍ය ජීවිතේ ඉතින් අනිත් ඉරියව් වලින් භාවනා කරන්න පෙළමිලා තියෙනවා. ඒකට හරි ප්‍රියක් තියෙනවා. හරි. ඒ කිසිම වරදක් නැහැ. හොඳටම හොඳයි. දැන් කියන්නේ Tamanට තේරෙනවා නම් දැන් දැන් මෙහෙම කියන්න පුළුවන්. දැන් ඔය චිත්තානුපස්සනාවේදී විශේෂයෙන්ම බුදුරජාන් වහන්සේ කියනවා චිත්තේ චිත්තානුපස්සී නැහැ. කියනවා චිත්තපටිසංවේදී අස්ස සිසාමිති සික්කති. දැන් සිත පිළිබඳව දැනුවත් වෙනවා. දැන් ආස්වාස ප්‍රසවාසය ඔස්සේ ගියා. ඊළඟට ඔන්න ඒක සංසිඳුණා. අපිට උනියන් කයේ සැහැල්ලුවක් දැනුණා යම් නිකන් සරල බවක් දැනුණා සැහැල්ලු බවක් දැනුණා ඒක පිළිබඳව දැනුවත් වුණා ඔන්න ඒකත් නැති වුණා දුර වෙලා ගියා ඊට පස්සේ ඔන්න හිත පිළිබඳව පොඩ්ඩක් දැනුවත්ව ඉන්නවා ඊළඟට Tamanට තේරෙනවා නිකන් ආයි සතුටක් හිතේ හට ගන්නවා ආයින සතුටක් නැති වෙලා යනවා මොන හරි සිතුවිලි ටිකකුත් එනවා ඒකත් නැති වෙලා යනවා ඒ සිතුවිලි ටික ගියාට පස්සේ එනවා එක්තරා මට්ටමක් නැත්නම් සිතුවිලි වේදනාවක් තිබිලා ඒ වේදනාවත් යනවා හිතවිල් ලක්මන හරි තිබිලා ඒකත් යනවා. ගියාට පස්සේ අන්න එනවා මට්ටමක් විමෝචයං චිත්තං අස්ස සිස්සාමිති සික්ඛති කියලා. ඒ කියන්නේ මම මේ විස්තර කරන්නේ ආනාපාන සති සූත්‍රය කියලා තියෙනවා මජ්ක්‍ධිම නිකායේ. හරි ලස්සනට මේ පියවර 16ක් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. ඒකේ විමෝචයං චිත්තං කියන්නේ දැන් ඔන්න අර හිත ඇසුරු කර කර හිටිය අරමුණ දැන් ගිලිහුණා. ගිහිලා ගියා. හැබැයි අලුත් අරමුණකුත් නැහැ. හිතට විමුක්ත වුණා කියලා කියනවා. අලුත් අරමුණකුත් නැහැ. දැන් අපිට වෙලා තියෙන්නේ අපේ හිත හඳුනගන්නෙත් අරමුණක් සහිතව. අරමුණක් තියෙනවා නම් තමයි අපිට තේරෙන්නේ ආ මේ අරමුණ ඇසුරු කරගෙන ඔන්න හිතක් තියෙනවා. දැන් මේ අරමුණ කැමැති අරමුණක් නම් ඔන්න ලෝභ සහිතව නැත්නම් රාග සහිතව මමගේ කැමැත්තක් සහිතව ඔන්න ඒ හිත තියෙනවා. අපිටම ද්වේෂ අරමුණක් තියෙනකොට ඔන්න මේ අරමුණ නිසා නිකන් දැවෙන ගතියක්, පෙළෙන ගතියක් තියෙනවා. ඉතින් හිතක් තියෙනවා. එතකොට මේ අරමුණක් සහිතව තමයි අපි මේ හිතේ පැවැත්මක් තේරුම් ගන්නේ. දැන් මොතන වෙන්නේ දැන් අරමුණක් තිබුණා. ඒ අරමුණත් බොහොම උපේක්ෂා සහගත බොහොම සරල කියන්නේ තේරෙන්නේ නැති තරම්ම සියුම් අරමුණක්. ඒකත් ඔන්න ගියා. ගියාට පස්සේ දැන් දැන් අර දැන් බැලුවාම නිකන් හොල්මන් වෙනවා. දැන් මොකද හිතට උනේ? දැන් හිතට ඉන්න තැනක් නැහැනේ දැන්. දැන් හිතට ඉන්න නැති තැන ඒ ඒ නැති ස්වභාවය ඊටාම يعني බුදුරජාන් වහන්සේ පෙන්වන මාර්ගයේ තියෙන ඊටාම වටිනා තැනක්. කියන්නේ අරමුණක් ඇසුරු කරන තාක් අපේ හිත කැලිසලා තියෙන්නේ. අරමුණක් ඇසුරු කරන තාක් ඒ අරමුණේ තියෙන වර්ණ, ඒ අරමුණේ තියෙන ගති ස්වභාවයන් හිතට නිකන් ආරෝපණය වෙනවා. දැන් අපි හිතමු ලස්සන අරමුණක් අපි කැමති අරමුණක් ඇසුරු කරනවා නම් අපේ හිත ඒ ඒ අනුරූපව ඒ අරමුණට තියෙන ගති ස්වභාවයන් ඔක්කොම හිතට එනවා. නිකන් කාවදිනවා. ඉතින් අර ඒ අරමුණෙන් ඔන්න හිත කෙලෙසිලා. අපි අකමැති අරමුණක් ඔන්න හිත ඇසුරු කරනවා නම් ඒ අකමැති ස්වභාවයන් හිතේ ඇති වෙලා ඔන්න එතනින් හිත කෙලෙසිලා. නමුත් හිතන්න අරමුණක් ඇසුරු නොකරන අවස්ථාවක්. දැන් ඒක තමයි බුදුරජාණන් වහන්සේ හරිය ලස්සනට කියන්නේ ඔය චේතනා සූත්‍රයේදී යංච චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්මන මේතං හෝති විඥානස්ස තිතිය. මේ යම් අවස්ථාවක අපි චේතනාපූර්වකව කටයුතු කරනවා නම් ඒ කියන්නේ අපි හිතලා යමක් කරනවා. දැන් යම් දෙයක් දිහා බලනවා හිතලා. හොඳට හිතලා ඒ දිහා බලාගෙන ඉන්නවා. අන්න එතන හොඳට හිත පවතිනවා. විඥාණය විඥානයේ පැවැත්මක් තියෙනවා. පතිත්‍ිත විඥානයක් කියලා කියනවා. දැන් මේ රූප අරමුණ තුල නැත්නම් රූප අරමුණ ඇසුරු කරගෙන දැන් හිත පහළ වෙනවා. චක්කු විඥානය පහළ වෙලා. නැත්නම් අපි හොඳ හොඳට මොනහරි සින්දුවක් අහනවා. ඉතින් ඒ ඒ තුල හොඳ හිත හොඳට පවතිනවා. ඔන්න සෝත විඥානයක් පවතිනවා. ඉතින් ওই විදිහට අපි ගඳක් සුවඳක් බලනවා. අන්න ඒ තුල හොඳට විඥානය පවතිනවා. ඊළඟට දිවෙන් රසයක් බලනවා. අන්න ඒ තුර විඥානය පවතිනවා. ඊළඟට කයෙන් ස්පර්ශ ලබනවා. ඒ තුල විඥානය පවතිනවා. ඊළඟට අපි මොනවා මොනවා හරි හිතනවා. අන්න ප්‍රකල්පනා මට්ටම. හිත හිතා ඉන්නකොටත් ඔන්න හිතක් පවතිනවා. නැත්තම් විඥානයක් පවතිනවා. නමුත් හිතන්න දැන් බුදුරජාණන් වහන්සේ මෙතන පෙන්වන්නේ මේ අවස්ථා දෙකම නැතත් කියන්නේ අපි හිතලා කරන දේකුත් නැහැ. චේතනාපූර්වක කරන දේකුත් නැහැ. ඊළඟට ප්‍රකල්පනා කිරීමකුත් නැහැ. හිත හිතා කල්පනා කර කර ඉබේම ආපු සිතුවිලි සිතුවිලිත් හිතේ නැහැ. හැබැයි අපේ හිතේ යම් නමුත් ඒ දෙකම නැතත් අපේ හිතේ අනුසය මට්ටමක් තියෙනවා. ආශ්‍රව මට්ටමක් තියෙනවා. ඒක ඇසුරු කරගෙනත් බුදුරජාණන් වහන්සේ කියනවා මේ විඥානය පවතිනවා කියලා. හැබැයි తాවකාලිකව හිතලා බලන්න මේ අනුසයෙන් උඩට ගහපු දෙයක්ුත් නැහැ. අනුසය තියෙන කියන්නේ යට මට්ටම. ඒකෙන් උඩට ගහපු පරිඋත්ථාන කෙලෙස් මට්ටමට ආපු දෙයක්ුත් නැහැ. දැන් හිතට පවතින රූප අරමුණකුත් නැහැ. S2 වහගෙන ඉන්නේ. ලොකු සද්දෙකුත් නැහැ. ගඳකුත් නැහැ. ඊළඟට දිවට රසයකුත් නැහැ. කයට දැනෙන ස්පර්ශයකුත් නැහැ. සිතුවිල්ලකුත් නැහැ. අපි බලබලා හිටියෙත් නිකන් සිතුවිල්ලක් දිහා එහෙම නැත්නම් පොඩි රූපී ආරම්මණයක් දිහා ඒකත් ගියා. දැන් මොකද වෙන්නේ හිතට? දැන් හිතට ගන්න අරමුණක් නැහැ. ඉතින් ඒ අරමුණක් නැතිව හිත පවතින්න පුළුවන්. හිත කිව්වට ඇත්තටම දැන් දහමේ විස්තර කරන්නේ ඒක අපපතිට්ඨිත විඥානයක් කියලා. ඒක මේ ඒ කියන්නේ විඥානයේ පැවැත්මක් තියෙනවා. පැවැත්මක් කියන්නේ මේ ස්ථානයක් ඇසුරු නොකර පැවැත්මක් තියෙනවා. ඒකට තමයි අපපතිට්ඨිත මට්ටමක් කියන්නේ. කියන්නේ එක තැනක ස්ථාපනය නොවි, එක තැනක läග ගන්නෙ නැතුව නිකන් ඔහේ පැවැත්මක් තියෙනවා. නැත්තම් නාම රූප ඇසුරු නොකර විඥානයේ පැවැත්මක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් වෙන්නේ අපේ හිත කෙලවරක් නැතුව අතෝරක් නැතුව මේ නාම රූප අරමුණක් ඇසුරු කර කර තමයි නැවත නැවත නැවත නැවත හටගන්නේ. අපේ හිතේ ඇති වෙන මොනahari රූප අරමුණක් නැත්නම් රූප සංඥාවක් හට ගන්නවා. ඕක අර ඇසුරු කරගෙන ඔන්න හිත හට ගන්නවා. නැත්නම් සද්ද සංඥාවක් එනවා. ඕක ඇසුරු කරගෙන හිත හට ගන්නවා. ඉතින් මේ විදිහට මේ නාම රූපයි විඥානයයි අතර නිරන්තර මේ සම්බන්ධයක් එක්ක තමයි මේක දුවන්නේ. හැබැයි යම් අවස්ථාවක මේ නාම රූපෙන් තොර වුණා නම් හිත අන්න ඒකට කියන අනිදස්සන විඥානයක් කියලා. ඉතින් මේ මම ධර්මයේ පැත්තෙන් විස්තර කරන්නේ. ඉතින් මේ වගේ මෙහෙම විඥාන මට්ටමක් තියෙනවා. ස්වාමීන් වහන්සේ අවසරයි. ඔව්. දැන් අපි අදුක්කම සුඛය කියලා ගත්තොත් එතන විඥාණය පවතිනවා. මේක එහෙම නෙවෙයි මට මේ වැඩි හරිය තේරුම් ගන්න අහන්නේ. ඔව්. විඥානයකුත් නැහැ. <laughs> ඔව් එහෙම කියන්න පුළුවන්. මට වැටහුනේ නැහැ. ඒ කියන්නේ සිතක් නැහැ කියන කිව්වේ ඒකයි. ඔව්. සංඥාවක් මුකුත් නැහැ. මුකුත්ම නැහැ. ඒක වරදක් නැහැ. ඕක ප්‍රගුණ කරන්නකෝ. එතකොට ඔක තේරෙනවා. ඒක දැන් විтин විට වෙනවා. ඔව්. වෙන්න ඉඩ හරින්න. ඒකට බය වෙන්න එපා. කිසිසේත්ම බයක් ඇති කරගන්න එපා. ඉතින් බයක් ඇති කරගන්න එපා. දැන් තමන් අපිටම ආසාස ප්‍රසවාසයෙන් බල බල හිටියා. ඒක දැන් ඊටාම සියුම් වුණා. සියුම් වලා ඒක නොදැනීම ගියා. ඊට පස්සේ ඔන්න හිත තමන් ඉස්සෙල්ලා නම් ඔන්න හිත දිහා දැන් අවධානය නැත්නම් වේදනාව දිහා අවධානය යොමු කරන්න හිත පුරුදු කරලා තියෙන්නේ. ඊට පස්සේ ඒ ඒකත් දැන් ඔන්න අපිටම වේදනාවක් තිබුණා. ඒකත් දිහා බැලුවා. ඒකත් ගෙවිලා ගියා. බලන්න ඒ ගෙවිලා ගියාට පස්සේ අලුතෙන් වේදනාවකට හිත නොදා ඉන්න බලන්න දැන්. ඊළඟට සිතවිල්ලක් ඔන්න තිබුණා. ඒකත් ඔන්න ගියා. ඕන්නම් මේ යන දිහා බලන්න. නැති වෙන ස්වභාවය දිහා, හට ගන්නා දිහා වෙන්නේ නෙමෙයි. දැන් මේ නැති වෙලා යන දිහාව බලනවා. වේදනාවකුත් තිබුණා. වේදනාව නැති වෙලා යන දිහාව බලනවා. මේ කොයි ක්‍රමෙන් බැලුවත් අන්තිමට අතෙන්ට එනවා. කියන්නේ අපේ රූපී ආරම්මණයක් අරගෙන ආස්වාස ප්‍රස්වාසයේ දැනෙන යම් සියුම් රූපී අරමුණක් අරගෙන ඒකේ නැතිවීම ස්වභාවය බලලා ඒක දුර වෙලා ගියොත් වෙන එකක් නැත්තම් අපි වෙන එකකට හිත දැම්මේ නැත්තම් අතෙන්ට යනවා. වේදනාවක් දිහා බල බල හිටියා ඒක දුර වෙලා ගියා අපි වෙන එකකට හිත දැත්තේ නැත්තම් අතෙන්ට යනවා. සිතුවිල්ලක් බල බල හිටියා ඒකත් දුර වෙලා ගියා වෙන එකක් දැම්මේ නැත්තම් වෙන සිතුවිල්ලකුත් ආවෙත් නැත්තම් අන්න අතෙන්ට යනවා. මෙතන තමයි ඇත්තටම ෂේම භූමියක් වෙන්නේ අන්තිමට. මේක තමයි හිතේ يعني තියෙන සරලම කිසිම ආතතියකින් තොර මට්ටම කියන්නේ. ඉතින් මේ මට්ටම හුරු කරන්න ඕනේ. මුලදී අපිට ඒක වැටහෙන්නේ හිතා ගන්න බැරි තරම් නිකන් කරකෝලා තැරිය වගේ තත්ත්වයක්. ඒ කියන්නේ තේරෙන්නේ නැහැ මේ මොකද්ද උනේ කියලා. නමුත් ඒක නැවත නැවත වෙන්න ඉඩ හරින්න කිසිම බයක් වෙන්න එපා. නැවත නැවත වෙන්න ඉඩ හරින්න අන්න නැවත නැවත වෙන්න ඉඩ හරිනකොට තමයි මේකේ වටිනකමක් තේරෙන්නේ. මෙහෙම දේකුත් තියෙනවා. මෙහෙම දෙයක් ඒ කියන්නේ තර්කානුකූලව හරි අමාරුයි මේ පිළිගන්න. නමුත් හිතට මේක අත්දකින්න පුළුවන්. හිතට අත්දකින්න පුළුවන්. සමහරවිට දැන් මං කරන්න ඕනේ දැනට ඔව් වේදනානුපස්සනාව ගෙවුනහම මොකක්වත් වෙන අරමුණක් ඒ වෙලාවේ අල්ලන්නේ නැතුව අන්න හරි. නිකන් සහ නිකන් සරලව ඉන්න බලන්න. ඔන්න වේදනාව දුර වෙලා ගියා. ඒකත් බොහොම සියුම්ම නැති වෙලා ගියා. දැන් හිතර නිකන් නිදහසේ ඉන්න දෙන්න දැන්. මුකුත්ම නොකර. يعني අර just be කියලා කියන්නේ නිකන් ඔහේ මේක ගියා නිකන් තමන් ඔහේ නිස්කලංකව ඉන්නවා මේ නිකන් පැවැත්මක් විතරයි තියෙන්නේ. නැත්තම් සිතුවිල්ලක් තිබුණා. ඒකත් නිකන් පොඩ්ඩක් දඟල දඟල තිබුණා. එයා ගියා. එයාත් ගියත් එක්ක අලුතින් දෙයක් දෙන්නේ නැහැ. කයට දාන්නත් එපා. දැන් ආයි කයට දාන්නත් එපා. කයට දාන්නත් එපා. ආයි සිතුවිල්ලක් ගන්නත් එපා. හුස්මට දාන්නත් එපා. මොහොකටවත් දාන්න නැතුව නිකන් නිස්කලංකව ඉන්නවා. සිතේ ස්වභාවය මොකක් හරි හොයනවා ස්වාමීන් වහන්සේ. ඔව්. එතෙන්ට කියන්නේ මුකුත් නොදී ඉන්න පුළුවන් නම් ඒ තරමට හොඳයි. පුළුවන් ස්වාමීන් වහන්සේ. දුන්නොත් ඉතින් ආයි අරමුණෙන් ආයි කෙලසෙනවා. අරමුණේ වර්ණ ටික ආයි එනවා. නමුත් අපි මේ මෙතන තියෙන අභ්‍යාසය වෙන්නේ අරමුණක් නොදී සිටීම. දැන් අරමුණක් සහිතව පවත්වන සතියක් තියෙනවා. දැන් මේ යන්නේ අරමුණක් රහිතව පවත්වන සතියකට. සතියට පුළුවන් මේ දේ කරන්න. ඒ සතිමත් බවට පුළුවන් අරමුණක් සහිතව සතිය පවත්වන්නත් පුළුවන්. පස්සේ එයාට පුළුවන් මේ අරමුණු සහිතව පැවැත්වපු සතියම අරමුණු රහිතව පවත්වන්නත් පුළුවන්. දැන් හරියට නිකන් දැන් ප්ලේන් එකක් දැන් ඔන්න යනවා රන්වේ එකේ දුවනවා. දැන් මේ පොළව ඇසුරු කරගෙන ඉන්නේ තියෙන්නේ. අන්න එයා අවශ්‍ය වේගය ගත්තට පස්සේ දැන් පොළවෙන් උස්සනවා එයා. දැන් පොළව අවශ්‍ය නැහැ එයාට. පොළවෙන් තොරව එයාට පැවැත්මක් තියෙනවා. අන්න ඒ වගේ තමයි මෙතනත්. අරමුණු ඇසුරු කරගෙන ඔන්න සතියක් දියුණු කරනවා. ඒකේ අවශ්‍ය පදමට වැඩුණාම අන්න එයා අන්න පොළොවෙන් අර ප්ලේන් එක උස්සනවා වගේ අන්න එයාට පුළුවන් මේ අරමුණු ඇසුරු නොකරත් සතිය පවත්වා ගන්න. එතෙන්ට තමයි දැන් ඔය එන්න හදන්නේ. ඉතින් ඒකට අනුග්‍රහ කරන්නයි ඕනේ. ඒකට මේ කරදරයක් කියලා හිතන්න එපා, බයක් ඇති කරගන්න එපා. යන්න පුළුවන් එතෙන්ට. සූදානම් වෙලා යන්න ඊළඟ පාරක් ගියාම කලබල නොවි ඉන්න. එච්චරයි. හොඳයි. හොඳයි. ඔව් ප්‍රශ්න ඉවරයි මේ අමු- අතුරු ප්‍රශ්නයක් ආවේ අ, වෙන වෙන මොනවා හරි ප්‍රශ්න තියෙනවද හොඳයි එහෙනම් වෙනත් විශේෂ ප්‍රශ්නයක් නැත්තම් ඉතින් අද අපි අ, ධර්ම සාකච්ඡාව අදට સમાપ્ત කරමු ඉතින් අ, මේ පිංගුතුන් අද දවස පුරාම අ, තමන්ගේ බණ භාවනා කටයුතු වල නියලුණා ඒ වගේම අ, අවංකව ශ්‍රද්ධාවෙන් සීලයක් ආරක්ෂා කළා ධර්මදේශනාවන්ට සවන් දුන්න ධර්ම සාකච්ඡාවටත් සහභාගී වුණා. මේ අන්දමින් අපි රැස් කරගත්තා වූ සියලු කුසල් අපේ නමින් මේ පරිරෝගිය සියලු ඥාතීන් අනුමෝදන් වෙත්වා. සියලු පින් කැමති දෙවියෝත් අනුමෝදන් වෙත්වා. සියලු පින් කැමති අසරණ සත්වයෝත් මේ පින් අනුමෝදන් වෙත්වා. අප සියලු දෙනාටමත් මේ කුසල් උතුම් වූ නිවන් සුව පිණසම ඒකාන්තයෙන් හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු.